ඊළඟට ඊළඟට ස්වාමීන් වහන්සේ ඉංග්‍රීසි අකුරෙන් අහලා තියෙන ප්‍රශ්නය මම ඒක කියවන්නේ. මහා මහා සෑයට අටපිරිකර පූජා කිරීමද උසස් බුදු බුදු පියාණන් වහන්සේට බුදු පියාණන් වහන්සේ ඇතුළු අරහත් ආර්ය මහා සංඝ රත්නයට සංඝ රත්නය අරමුණු කොට මහා සෑය අවට වැඩ වසන ස්වාමීන් වහන්සේ නමකට අටපිරිකට පූජා කිරීමද සුදුසුද? දැන් යමක් අපි පරිත්‍යාග කරන ක්‍රම තුනක් බුදුදහමේ කියලා තියෙනවා. අනුකම්පා බුද්ධියෙන්, අනුග්‍රහ බුද්ධියෙන් සහ පූජා බුද්ධියෙන්. අනුකම්පා බුද්ධියෙන් කියලා කියන්නේ දුගී මගී යාචක ආදීන්ට, අසරණයින්ට, සතාසේ උපාවට ඒ දුක පීඩාව දැකලා කරුණාවෙන් අනුකම්පාවෙන් යමක් පරිත්‍යාග කරනවා. ඒකෙදි අපට යා සිල්වත්ද ගුණවත්ද මේක කාලා බීලා ಗುಣධම් වඩනවද ඒක අපි එච්චර හොයන්න යන්නේ ඒ වෙලාවේ බඩගින්න ඉන්නවා නම් කන්න ටිකක් දෙනවා අසනීපෙන් ඉන්නවා නම් දෙහෙත් ටිකක් දෙනවා පීඩාවෙන් ඉන්නවා නම් පීඩාව සංසිඳවන්න උත්සාහ කරනවා ඒක අනුකම්පාවෙන් කරන්න අනුග්‍රහ බුද්ධියෙන් කියලා කියන්නේ යම් ගිහියෙක් හෝ පැවිද්දෙක් සිල් රකින්නවා නම් සමාජ මෙහෙවරක් කරනවා නම් සාසනික මෙහෙවරක් කරනවා නම් ඒ කරන මෙහෙවර වටිනවා අපිත් ඒකට උදව් කරන්න ඕන ඒ නිසා අපිත් ඒ අයට උදව් කරමු කියන අදහසින් අපි ඒ කරගෙන යන සත්කාරය දිගු කලක් පවත්වාගෙනට අවශ්‍ය ප්‍රත්‍ය සම්පාදනය කරනවා ආහාර නිවාස ඇඳුම් පැළඳුම් බෙහෙත් ඉඩකඩම් නිල මුදල් ආදී විවිධ ක්‍රම වලින් අපට ප්‍රත්‍ය සම්පාදනය කරන්න පුළුවන් අර කරගෙන යන සමාජ සේවය සාසනික සේවය දිගුකල් පවත්වන. හැබැයි එතනදී අපි සැලකිලිමත් වෙනවා මේ කරන වැඩේ හොඳයිද නරකයිද කියන එක ගැන සැලකිලිමත් වෙනවා. මේ අපි දෙන දෙයින් මේ වැඩේ හොඳට කරගෙන යනවද කියන එකත් අපි සමහරලාට හොයලා බලනවා. මොකද එහෙම නැත්නම් අපි දීපු දේ වැඩක් නැහැනේ. ඒක වැඩක් නැහැ කියලා දැනනවා නම් අපි ආයෙ දෙන්න යන්නේ නැහැනේ. එතකොට මේ අනුග්‍රහ බුද්ධියෙන් දෙනවා කියලා කියන්නේ ඒ කරගෙන යන සත්කාරයට අනුග්‍රහ කිරීමක් හැටියට. පූජා බුද්ධියෙන් දෙනවා කියලා කියන්නේ කෙනෙකුගේ සීලය, ගුණය, ප්‍රඥාව අරමුණු කරලා එයට ගරු කිරීමක් හැටියට. එතෙන්දි සිද්ධ වෙන්නේ ಗುಣගරුක භාවය තුලින් අපේ මනසේ ಗುಣ වැඩෙන එක. දැන් සමහර විට අනුග්‍රහ බුද්ධියයි පූජා බුද්ධියයි එකට එකතු කරගෙන අපිට දෙන්නත් පුළුවන්. මහා සංඝ රත්නයට ජීවමාන සංඝ රත්නයට දෙනවා කියන තැනදී ওই දෙකම එකතු කරගෙන අපිට දෙන්න පුළුවන්. උන්වහන්සේලාට ගුණධම් වඩන අනුග්‍රහයක් හැටියටත් ඒක උදව්වක් වෙනවා. අපි උන්වහන්සේලාගේ ගුණයට පූජා කිරීමක් හැටියට ගුණයක් සිහි කරනවා. හැබැයි සජීවී චරිතවලදී අපිට ගොඩක් වෙලාවට ගුණයට වඩා අනුග්‍රහය කියන එක තමයි මූලික වෙන්නේ. ඉතින් බුද්ධ පූජාවක් තියෙනකොට, චෛත්‍ය පූජාවක්, බෝධි පූජාවක් අපි තියෙනකොට අපි එතනදී අපි මේ පූජා කරන දේ බුදුහාමුදුරුව වළඳනවා කියලා විශ්වාස කරන්නේ නැහැනේ. බුදුහාමුදුරුව ජීවමානව නැති නිසා ඒකෙන් බුදුහාමුදුරන්ට වැඩක් නැති බව අපි හොඳ ආකාරවම දන්නවා. දන්නෝ වුණාට අපි පූජා කරනවා. ඇයි පූජා කරන්නේ? ඒ ගුණයට. ඒතකොට ගුණය ගැන සිහි කරලා ගුණයට පූජා කළාම අපේ ගුණ වැඩෙනවා. ඉතින් Taman තීරණය කරන්න ඕන. දැන් ඕකෙන් කොයිකද වඩා උසස් කියලා එහෙම කියන්න බෑ. ඒක අවස්ථාවත් එක්කලා අපිට ಗುಣ වඩා ගැනීමත් අවශ්‍යයි. එතකොට අනුකම්පා බුද්ධියෙන් හරියට අපි දෙනවා නම් ඒකත් ಗುಣ වැඩෙන්න හේතු වෙනවා. කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව ඒවා වැඩෙන්න හේතු වෙනවා. අනුග්‍රහ බුද්ධියෙන් දෙනවා නම් යහපත අගය කිරීම තුල පරිත්‍යාගයක් කරන්න එතනත් ಗುಣ වැඩෙනවා. එතකොට ගුණයට පූජා කිරීමක් හැටියට හරියට දැනගෙන කරනවා නම් එතනත් ಗುಣ වැඩෙනවා. එතකොට ගුණයක් වැඩෙන්න ඕන ලෝකයක් පවතින්න ඕන. ඉතින් ඒ නිසා මට මේ දෙකම කරන්න පුළුවන්ද එකක් කරන්න පුළුවන්ද ඒක අවස්ථාවෝචිතව තීරණය කරන්න. හැබැයි ඔය ඔක්කොම යට වෙනවා පින් වැඩි වෙන්නේ කොහොම කළාමද කියලා Tamange පින වැඩි කර ගැනීමේ කුසල තණ්හාවෙන් දෙනකොට අර ඔක්කොම යට ගිහිල්ලා තෘෂ්ණාව විතරක් වැඩෙනවා. දීපු නිසා දේවල් හම්බ වෙයි මොනවා හරි. හැබැයි ඒක නිවන් මගට අනුග්‍රහයක් වෙන්නේ නැහැ. ඒකෙන් තෘෂ්ණාව දියුණු වෙනවා. ඉතින් අද බොහෝ දෙනා අනුකම්පා බුද්ධියෙන් දෙන්න ඕන තැනත් අනුග්‍රහ බුද්ධියෙන් දෙන්න ඕන තැනත් පූජා බුද්ධියෙන් දෙන්න ඕන තැනත් මට මේකෙන් ගොඩක් හම්බ වෙන්නේ කොහොමද මගේ පින වැඩි වෙන්නේ කොහොමද කියලා හිතන්න ගිහිල්ලා අර ඔක්කොම නැති කරගෙන තෘෂ්ණාව වඩවගෙන මොනවා හරි ටිකක් පූජා කරලා දීලා එනවා. ඒක තමයි අද වැඩි හරියක් බෞද්ධයෝ කරගන්නේ. ඒක නෙමේ කල යුත්තේ එතන කරන්නේ මොකද්ද ඒකෙන් වෙන්නේ මොකද්ද විය යුත්තේ මොකද්ද කියලා තේරුම් අරගෙන ඊට අදාළ මනෝභාවය ඇති කරගෙන සත්භාවයෙන් ඒ ක්‍රියාව කරනවා ඒකයි අවශ්‍ය වෙන්නේ